අට්ඨාරස මනෝපවිචාරෝ චතුරාදිත්ථානෝ තී වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි අද දවසෙත් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ දේශනා අඩංගු වෙලා තියෙන මජ්ක්‍ධිම නිකායේ වැදගත් සූත්‍ර දේශනාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන අවස්ථාවයි අපි දන්නවා අපේ ජීවිතය කියන එක වේගයෙන් මරණය කරා ගමන් කරන ධර්මතාවයක් කියලා. අපි මරණයට බය වෙන්න ඕනේ අන්‍ය ශාසනවල ශ්‍රාවකයෝ මරණයට බය වෙනවා වගේ අදහසකින් නෙමෙයි. අපි මරණයට බය වෙන්න ඕනේ අපි මරණයටපත් වෙන මොහොතේදී ධර්ම අවබෝධයේ නොලබා නම් ඒ මරණය අපට අත්දකින්න වෙන්නේ. ඒක අපට සංසාරගත ජීවිතය තුළ අපි සිදු කරගන්න මහා අභාග්‍ය සම්පන්න සිදුවීමක් නිසා. අපි මරණයට බය වෙලා අප්‍රමාදීව මේ ප්‍රතිපත්තිය පුරන්නයි බුදුරජාණන් වහන්සේ මරණ සංඥාව ඇති කරගන්න කියලා දේශනා කළ තියෙන්නේ. එතකොට මේ වර්තමාන කාලයේ ගත්තට පස්සේ අපිට මරණ සංඥාව නිරන්තරයෙන්ම ඇති වෙන කාලයක්. මාධ්‍ය හරහා සමාජ ජාලා හරහා පුවත්පත් හරහා අපේ රටේ විතරක් නෙවෙයි ඉන්දියාවේ විතරක් නෙවෙයි විවිධ රට රාජ්‍යවල මේ භයානක ව්‍යසනය මුල් කරගෙන මරණයන්ට පත් වෙන හැටි සහ ඒක මොනතරම් දුක්ඛදායි මරණයන්ද කියලත් අපිට දැනගන්න දැන් අවස්ථාව ලැබිලා තියෙනවා. සාමාන්‍යයෙන් අපිට ආස්වාස ප්‍රස්වාසය කියන එක ස්වාභාවික විදියට ගන්න බැරි වුණොත් අපි ලොකු අසරණතාවයකටපත් වෙනවා. අස්වාස් ප්‍රස්වාසයේ කියන එක ස්වාභාවික විදියට ස්වාභාවික රටාවට සමගාමීව නිදහසේ ගන්න බැරි වුණොත් අපි දැඩි අපහසුතාවයකටපත් වෙනවා. ඔය සෙමාදිග රෝගෙම හැදෙන අයට ඔය ඇදුව වගේ රෝග තියෙන අයට එහෙම මේක හොඳට තේරෙනවා. ස්වාභාවික හුස්ම රටාව වෙනස් වුණාට පස්සේ හරිම අමාරුයි. යම් කිසි කෙනෙකුට මැරෙන්නට තරම් හේතු වෙන විදියට අස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ ගැටලු ඇති වෙනවා නම් ඒක මොනතරම් ඛේදනීය දුක්ඛිත තත්ත්වයක්ද කියලා අපි හිතලා බලන්න ඕනේ. එතකොට මේ අදාත්මේ දේශනාව පටිගත කරන දවසට දවස් දෙකකට කලින් ඉන්දියාවේ 78 දෙනෙක් මරණයට පත්වලා තියෙන්නේ ඔක්සිජන් නැතුව. ඒ කියන්නේ අස්වාස ප්‍රස්වාසය නිදහසේ කරගන්න ඉඩක් නැතුව තමයි හුස්මත් එක්ක පරාලල 78 දෙනෙක් මනුෂ්‍ය ජීවිත අහිමිලා තියෙන්නේ. ඉතින් ඊයේ දවසේ ඊළඟට අද දවසේ ඒ රටේ එවැනි මරණ කීයක් වුණාද කියලා අපිට හිතාගන්න බෑ. එතකොට අපි තේරුම් ගන්න ඕන පින්වත්නි මෙන්න මේ විදියට අපේ මේ වර්තමාන කාලය කියලා කියන්නේ අපිටත් මේ භයානක සෙවණැල්ල වැටිලා තියෙන කාලයක්. අපි පළවෙනි සැරේ කොරෝනා ව්‍යසනයෙන් ගැලවුණා. ඊළඟට දෙවෙනි වතාවටත් කොරෝනා ව්‍යසනයක් ආවා. ඒකෙනුත් ගැලවිච්ච අය ඉන්නවා. දැන් එයාලට මොකද හිතෙන්නේ? පළවෙනි සැරේත් මම බේරුණා මේකෙන්, දෙවෙනි සැරේත් මම මේකෙන් බේරුණා. දැන් නම් මට මේක හැදෙන්නේ නැති වෙයි. අන්න වගේ මිත්‍යා සංකල්පයක් තියෙනවා. වැරදි අදහසක් තියෙනවා. පළවෙනි සැරේ ආව මට නම් හැදුන්නේ දෙවෙනි සැරේ ආව මට නම් හැදුන්නේ දැන් මේ තුන්වෙනි සැරේ ආවත් මට නම් හැදෙන්නේ නැහැ කියන සැහැල්ලුවක් හිතේ තියෙනවා. ඒ සැහැල්ලුව නිවැරදි සැහැල්ලුවක් නෙවෙයි. ඒක මිත්‍යා සංකල්පයක් වැරදි සංකල්පනාවක් ඒක. පළවෙනි සැරේ බේරුණත් දෙවෙනි සැරේ බේරුණත් තුන්වෙනි සැරේ ඒ කොරෝනාවෙහි ගොදුරක් බවට පත් වෙලා හුස්ම ගන්නත් අපහසු තත්යකට පත් වෙලා හුස්මත් එක්ක පොරාලල වුණත් ඔබ අපෝනෑම කෙනෙක්ගේ මරණය තීරණය වෙන්න පුළුවන්. එවැනි අවනිශ්චිත ස්වභාවයක් අපේ ජීවිතවල තියෙන නිසා. ඉතින් ඒ නිසා අපි මොකද කරන්න ඕන පින්නත්නි? පුළුවන් තරම් අපිට ලැබිලා තියෙන ඒ සුළු කාලයක් තිබ්බත් ඒ සුළු කාලය තුල උනත් හිත රැකගෙන ඉන්න උත්සාහ කරන්න ඕනේ. අර එක ස්වාමීන් වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සිහිපත් කරන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට මේ ශික්ෂාපද මෙච්චර ආරක්ෂා කරන්න බෑ. මේක හරි වදයක් මට. ශික්ෂාපද හරියට තියෙනවා. මට මේක රැක ගන්න බෑ. හරි වදයක් භාග්‍යතුන් වහන්සේ. කරදරයි මට මේක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබට පුළුවන් ද එකක් රැකගන්න කියලා. එක එකක් රකින්න පුළුවන් ද කියලා අහනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ එකක් නම් මට පහසුවෙන්ම රැකගන්න පුළුවන්. එහෙනම් ඔබ ඔබේ හිත රැකගන්න කියනවා. ඔබ ඔබේ හිත රැකගත්තොත් සියලුම ශික්ෂාවන් රැකගත්ත කෙනෙක් බවට පත් වෙනවා කියනවා. ඉතින් අන්න ඒ වගේ අපේ ජීවිතේ මරණය කොහොම සිද්ධ වුණත් කොතන සිද්ධ වුණත් කුමන පරිසරයක ඒක සිද්ධ වුණත් පින්නත් අපිට අපේ හිත රැකගෙන නම් අපේ ජීවිතය අරගෙන යන්නේ. කෙලෙස් නූපදින විදිහට පරිස්සම් කරගෙන නම් හිත අරගෙන යන්නේ. ಗುಣධර්ම සහිතව නම් අපේ ජීවිතය අරගෙන යන්නේ. අපිට ඒ ಗುಣධර්ම ඒ හිතේ හිතේ තියෙන ඒ බුදු පියාණන් වහන්සේ බලාපොරොත්තු වන සුරක්ෂිත භාවය කියන මෙන්න මේ කරුණ මුල් කරගෙන අවබෝධයක් කරා යන්නට ඒක හේතුවක් වෙනවා. අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්නේ විදිහට අනවරාග්‍ර සංසාර ගමනක තමන්ගේ හිත රැකගනිමින් අධික වීරයකින් ප්‍රතිපත්ති පුරමින් ඉදිරියට ඇවිල්ලා ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අහඹු හමුවීමක් තුලින් අනාගාමී தත්ත්වයටපත් වුණු රජ කෙනෙක් පිළිබඳව සංසාර ජීවිතේ තථාගතයන් වහන්සේට හමු වෙච්ච මිනිස්යන් ඉන්නවා දෙවියන් ඉන්නවා බ්‍රහ්මයන් ඉන්නවා තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් හමු වෙන්නට නම් සංසාරේ මහත් වූ පිනක් තියෙන්න ඕනේ තථාගතයන් වහන්සේගේ දර්ශනය දකින්නත් මහා පිනක් තියෙන්න ඕනේ පෙරකල පින් තියෙන්න ඕනේ අපි අපේ ජීවිතේ බොහෝ පූජාවන් බොහෝ ඊළඟට බුද්ධ වන්දනා ආදී අවසානයේදී ප්‍රාර්ථනා ගාතාවක් කියනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බහල සමාගමෝ කියලා. අපි මේ ගාතාව සරලව ගත්තොත් මේ ගාතාවේ තියෙන නිවන් දක්නා තුරාවටම බාල අසත්පුරු ශාස්ත්‍රයන් ලැබෙන්නේ නැතුව සත්පුරු ශාස්ත්‍රයන් ලැබෙන්න කියලා. තථාගතයන් වහන්සේ කියන්නේ මේ ලෝකයට පහළ වෙච්ච මහාම සත්පුරුෂ රත්නය. ඒ මහාම සත්පුරුෂ රත්නය යම් කිසි කෙනෙකුට හමු වෙන්න නම් එයා සංසාර ජීවිතේ බොහෝ ගුණ පුරාගෙන ආපු කෙනෙක් වෙන්න ඕනේ. සත්පුරුෂකම් පුරුදු කරගෙන ආපු කෙනෙක් වෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් කියනවා පින්නත් මේ බාහිර ලෝකයට විතරක් නෙවෙයි අපිට බාහිර ලෝකයාගෙන් පවා අපට අහගන්න ලැබෙනවා දැනගන්න ලැබෙනවා ಗುಣගරුක භාවය කියන එක. ගුණයන්ට ගරු කරන්න කියනවා. ගුණයන්ට ගරු කරනවා කියන්නේ ಗುಣධර්ම වලට කෙනෙක්ගේ හිතේ තියෙන ගෞරවයට ගුණකරුක භාවය කියන්නේ. උදාහරණයක් විදිහට මෛත්‍රී කියන්නේ ගුණයක්. කරුණාව කියන්නේ ගුණයක්. සීලය කියන්නේ ගුණයක්. මුදිතාව කියන්නේ ගුණයක්. උපේක්ෂාව කියන්නේ ගුණයක්. ප්‍රඥාව කියන්නේ ගුණයක්. මෙන්න මේ වගේ ගුණධර්ම අපි සැහැල්ලුවට ගන්න අරකයි. අපි ගුණයන්ට ගරු කරන කෙනෙක් බාටපත් වෙන්න ඕනේ. ගුණයන්ට ගරු කළොත් ඒ ගුණයන් ඇසුරු කරන්න අපි පෙළඹෙනවා. අපි සම්මා සම්බුදු පියාණන් වහන්සේට අසීමාන්තිකව ගරු කරන අය. ඒ නිසා අපි හැමතිස්සෙම බුදු පියාණන් වහන්සේගේ ආශ්‍රයයට යොමු වෙනවා. අපි මහා සංඝරත්නයට ගොඩක් ගරු කරනවා. ඒ නිසායි සිල්වත් ගුණවත් සංඝරත්නය ආශ්‍රය කරන්න අපි හරියට යොමු වෙනවා. අම්ම තාත්තට දරුවෝ ගරු කරනවා නම් හැම්පිස්සේම අම්ම තාත්ත ගැන හොයලා බලන්න අම්ම තාත්ත සමීපයේ හැසිරෙන දරුවෝ පෙළඹෙනවා. ඒ වගේ තමයි යමෙක් ගුණ ධර්මයන්ට ගරු කරනවා නම් පින්වත්නි එයා හැම මොහොතකම ඒ ගුණ ධර්මත් එක්කම ජීවිතේ අරගෙන යන්නට තමන්ගේ මානසිකාර පවත්නවා. එතකොට සංසාර ජීවිතේ යම් කිසි කෙනෙක් අන්නෙම ගුණයන්ට ගරු කරමින් ඒ ඒ ගුණයන් කෙරේ තියෙන අසීමිත ගෞරවය නිසා ඒ ගුණයන් සමගම ජීවිත අරගෙන આવොත් ඉදිරියට අන්න යාලට තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේලා හමු වෙනවා. සාරිපුත මහා මොග්ගල්ලානාද උතුමන් වහන්සේලා හමු වෙනවා. ඒ විතරක් නෙවෙයි හමුවීම විතරක් නෙවෙයි ඒ හමුවීම තුළින් තමන්ගේ මුළු ජීවිතේම විශාල පරිවර්තනයක් සිදු කර ගන්නවා. අද දවසේ අපි සාකච්ඡා කරන මේ රජතුමත් මුළු ජීවිතේම එක රැයකින් වෙනස් කරගත්ත උත්මයෙක්. තථාගතයන් වහන්සේ කියන මහා සත්පුරුෂ රත්නය හමු වීම තුල. පුක්කුසාති රජතුමා. පිනුතට මතක ඇති බාහ්‍ය දාරුචිය. බාහ්‍ය දාරුචිය සාමින්හන්සේ කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනය තුල මහා වීරයෙකින් ප්‍රතිපත්ති පුරපු නිවන මිලක්ක කරගෙන ප්‍රතිපත්ති පුරපු භික්ෂුන් වහන්සේ නමක්. ඒ භික්ෂුන් වහන්සේත් එක්කම තවත් වීරය වැඩපු සාමින්හන්සල කිහිප නමක් හිටියා. එතන හිටපු එක සාමින්හන්ස නමක් තමයි පුක්කුසාත රජතුමා. ඒ කාශ්‍යප සම්මා සම්බුද්ධ ශාසනයෙන් ගලක් උඩ අසීමාන්තිකව වීරය වඩලා වීරය වඩලා මරණයටපත් වෙලා බාහ්‍ය දාරුචිය වශයෙන් අපේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුල බුදුරජාණන් වහන්සේ හමුවේ රහත් වෙලා පිරිනවම් පෑවා. ඊළඟට එහෙම උත්සාහ කරපු අනිත් භික්ෂුන් වහන්සේ නමක් තමයි පුක්කුසාති කියන්නේ. ඒ කාලේ බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කළේ මගධ දේශයේ රජගහනුවර. මේ රජගහනුවර වැඩ වාසය කර බුදුරජාණන් වහන්සේ දවසක් ගමනක් යනකොට රැයක් ගත කරන්නට තැනක් හොයනවා. රැයක් ගත කරන්න තැනක් හොයද්දී මේ භාග්‍යතුන් වහන්සේට කුබල් හලක් හම් වෙනවා. මැටි වාදන හදන කුබල් හලක්. මේ කුබල් හලේ ඉන්නේ පින්නති භාර්ගව කියන පුද්ගලයෙක්. මේ භාර්ගව කියන පුද්ගලයාට බුදු පියාණන් වහන්සේ සිහිපත් කරනවා මට අද රැය ගත කරන්න මේ කුබල් හල හලේ ඉඩක් දෙනවද කියලා. එතකොට සඳහන් කරනවා ඉඩනම් තියෙනවා නමුත් මේ වෙනකොටත් තවත් පුද්ගලයෙක් මේ කුඹල්හලේ රැය ගෙවන්නට අවසර අරගෙන ඉන්නේ. ඔබ වහන්සේට ගැටලුවක් නැත්නම් ඔබ වහන්සේ මේ කුඹල්හලේමද රැය ගත කරන්න කියනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? ඒ කුඹල්හලට ඇතුල් වෙනවා. ඇතුල් වෙනකොට එතන ඉන්නේ කවුද? පුක්කුසාති රජතුමා. පුක්කුසාති රජතුමා තථාගතයන් වහන්සේ මීට කලින් දැකපු කෙනෙක් නන් නෙවෙයි. බුදුරජාණන් වහන්සේත් ඒ වෙලාවේ හිටියේ සාමාන්‍ය විදියට. දැන් තථාගතයන් වහන්සේ ගැන සමහර ස්ථානවල සඳහන් වෙනවා ඊරිදි ප්‍රාතිහාර සහිතව සමහර අවස්ථාවල හැසිරෙනවා කියලා. ඒ ඊරිදි ප්‍රාතිහාර සහිතව තථාගතයන් වහන්සේ හැසිරෙද්දී නම් කෙනෙකුට මේ සුවිශේෂී උතුමෙක් කියලා හඳුනගන්නට ඒක හේතුවක් වෙනවා. සමහර අවස්ථාවල තථාගතයන් වහන්සේම 이르දි ප්‍රාතිහාරය රහිතව තමයි චාරිකාවේ දෙන්නේ. ඉතින් කුක්කුසාද රජතුමාත් බලනවා ශ්‍රමණයන් වහන්සේ නම විශේෂ ලොකු විශේෂත්වයකුත් පේන්නේ පස්සේ කතාවට වැටෙනවා බුදුරජාණන් වහන්සේ විමසනවා ඔබ කොහේ සිට කොහාට යන්නේද ඔබ මේ කුමන දෙයක් ඉලක්ක කරගෙන යන්නේද ඊළඟට ඔබ මොන වගේ ශාස්ත්‍රුන් වහන්සේ නමක් අරමුණු කරගෙනද ඔය මේ ගමන යන්නේ කියලා ඒ කතාව පිළිසඳ රටේදී පුක්කුසාති ගෙන්න අහනවා. එතකොට මේ පුක්කුසාද රජතුමා සඳහන් කරනවා එතකොට මේ රාජලීලාවෙන් නෙවෙයි එතුම ඉන්නේ ගිහිගේ අතහැරලා තාපසයෙක් විදියට මේ පුක්කුසාදී රජතුමා බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා මේ ලෝකෙට පහළ වෙලා තියෙනවා රාග දේශ මෝහාදී ක්ලේශ ධර්මයන් දුරු කිරීම නිසා අරහං ගුණ ඊළඟ ආරෂ්ඨාංග මාර්ගය මතු කරගත්ත. ඒ වගේම මේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කළ භගවා අරහං සම්මා සම්බුද්ධ විද්‍යාසන සම්පන්නාදී දෙවියන්ට, මිනිසයන්ට, බ්‍රහ්මයන්ට මාර්ගය පෙන්වන සත්තාදේව මනුස්සානං ආදී මේ උතුම් ගුණ දරාගත්ත මහා සත්පුරුෂ රත්නයක් වුණ බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා. මම උන්වහන්සේ වෙනුවෙන් තමයි පැවිදි වුනේ. පැවිදුණේ කියන්නේ ගිහි ජීවිතය අතහැරලා මේ තාපසයෙක් විදියට බුදු පියාණන් වහන්සේ හමු වෙන්න තමයි මේ යන්නේ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ පුක්කුසාති රජතුමාට සිහිපත් කරනවා හොඳයි මම ඔබට යම් දහම් කාරණාව කිහිපයක් සිහිපත් කරන්නම්. ඉතින් මෙතුමත් බොහෝම නිහතමානී උතුමෙක් නිසා මෙතුමා සැදී පැහැදී වාඩි වෙනවා බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන දහම් කතාව මොකක්ද කියලා ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී පින්වත්නි ප්‍රකට කරවන්නේ සත්ත්ව පුද්ගලාත්මත්වයෙන් තොර සංස්කාර ධර්ම පිළිබඳව. අපිට සංස්කාර ධර්ම පිළිබඳව තියෙන සත්පුද්ගල සංකල්ප. අම්ම කියන්නේ කෙනෙක්, තාත්තා කියන්නේ කෙනෙක්, තමන් කියන්නේ කෙනෙක්, දරුවෝ කියන්නේ කෙනෙක්, ජීවිතයේ තුල ආත්මයක් තියෙනවා. ආදි වශයෙන් සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට මේ ජීවිතය තුල සත්‍යයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් තියෙනවා කියලා තමයි අදහස් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී ඔප්පු කරනවා ප්‍රකට කරනවා කිසියම් සත්පුද්ගල ආත්මත්වයෙන් තොර සංස්කාර ගොඩක් විතරයි මේ ජීවිතය කියන්නේ කියලා. ඒක හරියට මේ වගේ. වනාන්තරවල තියෙනව පින්නන්ති බාඳුරාමල්. ඒ බාඳුරාමලේ හරි අපූර්ව ස්වභාවයක් තියෙනවා. ස්වාභාවිකවම සකස් වෙච්ච ස්වභාවයක් තියෙනවා. ඒ බාඳුරාමලේ පියන හැමතිස්සෙම ඇරිලා තියෙන්නේ. ඒ පියන ඇරිලා තියෙන වෙලාවට යම්කිසි කෘමි සතෙක් මේ බාඳුරාමලට තියෙන තණ්හාවට ඒ බාඳුරාමලේ තියෙන ඒ ඒ සත්තුන්ට ආහාරයට ගන්න පුළුවන් ඒ ද්‍රවයට තියෙන ආසාවට බාඳුරාමල ඇතුළට යනවා. ඒ කෘමි සතා ඇතුළට යනවත් එක්කම බාඳුරාමලේ පියන වැහෙනවා. එතකොට අර සතා මේ බාඳුරාමලට ආහාරයක් වෙනවා. මලේ තියෙන දෙයක් ආහාරයට ගන්න අර කෘමි සත්තු ඒකට ගියාට පස්සේ ඒ මල විසින් මේ සතා ආහාරයට ගන්නවා. ඒක ආත්මයක් විසින් කරන දෙයක් නෙවෙයි. ඒ මල හේතුඵල ධහමකට අනුකූලව ස්වාභාවිකව සිද්ධ වෙන දෙයක් ඒ මලේ. පිය නැරෙනවා සත්තු වැටුණට පස්සේ වැහෙනවා. ඒ සතා ආහාරයට ගත්තට පස්සේ ආපහු පිය නැරෙනවා. ආපහු සතෙක් වැටුනොත් ආපහු පියන වැහෙනවා. ඒක දෙවි කෙනෙක්වත් බ්‍රහ්මයෙක්වත් මාරයෙක්වත් කිසිම කෙනෙක් විසින් මෙහෙවන ධර්මතාවයක් නෙවෙයි. හැබැයි එහෙම සිද්ධියක් සිද්ධ වෙනවා. අනේ බාඳුරා මලක් වගේ තමයි අපේ ජීවිතෙත්. මේ කතා කිරීම, ඇසිපිය ගැහිීම, කන් ඇසීම, අතපය සෙලවීම, ඉදිරියට යෑම, පෙරලා ඒම මේ වගේ විවිධ ක්‍රියාකාරකම් සමූහයක් අපේ මේ ජීවිතය තුළ තියෙනවා. මේ හැම ක්‍රියාකාරකමක්ම අර බාඳුනා මලේ ක්‍රියාකාරකම් වගේ අපිට දැනෙන්න ඕනේ. බාඳුරාමලන් ළඟට ගියපු කෙනෙකුට මේ බාඳුරාමලේ සත්‍යයක් පුද්ගලයෙක් ආත්මයක් තියෙනවා කියලා අදහසක් එන්නේ නැහනේ. බාඳුරාමලක් ගැන කෙනෙකුට නිකමඩවත් ඇති වෙන්නේ නැහැ බාඳුරාමල කියන්නේ සත්‍යයක පුද්ගලයක ආත්මයක් කියලා. ඒක සබාදහමේ යම්කිසි සැකසීමක්. අන්න ඒ වගේ අපට සංකල්පයක් අපේ ජීවිතයක නැති වෙන්න ඕනේ. බාඳුරාමලක් වගේ තමන්ගේ ජීවිතේ දැනෙන්න ඕනේ. වාඳුරා මලක් වගේ තමන් ඇසුරු කරන අම්මා තාත්තා ආදී මේ බාහිර ජීවිත දැනෙන්න ඕනේ. එවැනි මානසික මට්ටමකට ආවොත් තමයි සෝතාපන්න වෙන්න පුළුවන් අපිට. තදංග වශයෙන් අපිට මේ ස්කන්ධ ධර්මයන් තුල සත්පුද්ගල ආත්මත්වයක් නැහැ කියලා අවබෝධය තියෙන්න ඕනේ. ඒ සක්කාය දිට්ඨිය ආදී තදංග වශයෙන් ප්‍රහාණය කරමින්. එවැනි මානසිකත්වයේ තුල ඉන්න කෙනෙක්ගේ තමයි සමුච්ඡේද වශයෙන් සක්කාය දෘෂ්ටි ආදී ප්‍රහාණය වෙන්නේ. එතකොට මේ දේශනාව තුළ මේ පුක්කුසාති රජතුමා මේ වෙනකොට පැවිදි ජීවිතයක් එහෙම නැත්නම් ගිහි ජීවිතය අතහැරලා ඉන්න කෙනෙක් බුදු පියාණන් වහන්සේ මිලක්ක කරගෙන ඒ රජතුමාට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ දේශනා කරන්නේ අන්න එහෙම කාරණා කීපයක්. සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් නැහැ. මෙතන තියෙන්නේ සවදෑරුම් ධාතු මාත්‍රයක් විතරයි. ඊළඟට දේශනා කරන සවදෑරුම් ස්පර්ශ මාත්‍ර විතරයි මෙතන තියෙන්නේ. ඊළඟට දේශනා කරනවා අටලොස් මනෝ පවිචාර මාත්‍ර ටිකක් විතරයි මෙතන තියෙන්නේ. ඊළඟට මෙතන තියෙන්නේ සතරාකාර අදිෂ්ඨාන මාත්‍ර පමණයි කියලා බුදුන් වහන්සේ දේශනා කරන්නේ. මෙතන ඒ කියන්නේ නිමල් හරි, කමල් හරි, එහෙම ලීලා හරි, එහෙම කෙනෙක්වත් ආත්මයක්වත් එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ සයවැදෑරුම් ධාතු ටිකක් විතරමයි. සයවැදෑරුම් ස්පර්ශ මාත්‍ර ටිකක් විතරමයි. මෙතන මේ නිමල් කමල් නීල කියලා එවැනි දේවල් නැහැ. පුක්කුසාති කියලා එහෙම දෙයක් නැහැ. මෙතන තියෙන්නේ හුදෙක් හයාකාරෝ ධාතු ටිකක් විතරයි. හයාකාරෝ ස්පර්ශ මාත්‍ර ටිකක් විතරයි. ඊළඟ අටලොස් මනෝපවිචාර මාත්‍ර ටිකක් විතරයි. ඊළඟ සතර අධිෂ්ඨාන හතරක් විතරයි. දේශනා අවසානයේදී පුක්කුසාද රජතුමා අනාගාමී වෙනවා. සෝතාපන්න සකුරුදාගාමී පසු කරලා අනාගාමී තත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ මේ රජතුමා බුදුරජාණන් වහන්සේගේ ශිහිපත් කිරීමෙන් පැවිදීමට අවශ්‍ය සිවුරු පිටිකර හොරන්න හොයන්නේ අනාතරේ එළදෙනක් විසින් ඇනලා මරණයටපත් වෙලා සුද්ධාවාස බ්‍රහ්මතලයක උප්පත්ති ලබනවා. අපි බලමු මේ කුක්කුසාද රජතුමාගේ සංයෝජන ධර්ම ප්‍රහාණය කරන්නට හේතුන මේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරපු මේ විදර්ශනා විග්‍රහය මොන වගේ කන්ද කියලා. පොඩ්ඩක් ගැඹුරුයි නමුත් අපි මේක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. තථාගතයන් වහන්සේ පළමුවෙන්ම මේ පුක්කුසාත රජතුමාට දේශනා කරන්නේ පුරුෂයා සවදෑරුම් ධාතු මාත්‍රයක් යැයි තමන් වහන්සේ කුමක් නිසා කියන ලතද? බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අර පුක්කුසාති රජතුමාට පඨවි ධාතුව විතරයි උතන තියෙන්නේ. ආපෝ ධාතුවක් විතරයි උතන තියෙන්නේ. තේජෝ ධාතුවක් විතරයි උතන තියෙන්නේ. වායෝ ධාතුවක් විතරයි උතන තියෙන්නේ. ආකාශ ධාතුවක් විතරයි උතන තියෙන්නේ. ඊළඟට විඥාන ධාතුවක් විතරයි උතන තියෙන්නේ. උතර තියෙන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, ආකාශ ධාතුව, විඥාන ධාතුව විතරයි. උතන සතෙක් නැහැ. පුද්ගලයෙක් නැහැ. ආත්මයක් නැහැ. නිස්සත්ත්වෝ නිජීවෝ ශුන්‍යෝ. පුක්කුසාදීර බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරනවා මොකද්ද මේ පටවි ධාතුවක් විතරක් තියෙනවා කියන්නේ. පින්නති ඔබ අපගේ ශරීරවල තියෙනවා තදට දැනෙන ගොරෝසුවට දැනෙන දේවල්. උදාහරණයක් වශයෙන් කෙස්. ඉලොම්. නිය. දත් හම් මස් නහර ඇට ඇටමිදුළු හදමස වකුගඩු අක්මාව බඩදිව පිත්තාසය ආදි වශයෙන් මේ ශරීරයේ තියෙනවා තදට දැනෙන දේවල් වගේක් මේ සූත්‍ර දේශනාස්තල බුදුන් වහන්සේ දේශනා කරන්නේ ඒ හැම එකක්ම පඨවි ධාතුව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තන්නේතං මම. ඒ කෙස් කියන්නේ පඨවි ධාතුවක්. ඒ කෙස් කියන පඨවි ධාතුව මගේ නෙවෙයි. නේසෝ හමස්මි. ඒ කෙස් කියන පඨවි ධාතුව මම නෙවෙයි. නමේසෝ වත්තාති. ඒ කෙස් කියන පඨවි ධාතුව මගේ ආත්මය නෙවෙයි. දැන් අපි හිතමු දැන් පින්නත් කෙනෙක් තමන්ගේ කෙස් ගහක් ගලවලා අතර ගන්නවා. ඒ කෙස් ගහ මගේ කෙස් ගහ කියලා කියන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් අපි අපේ ජීවිතේ යමක් මගේ කියන්නේ ඇයි? මට ඕන විදිහට තියනවා නම්. දැන් සමහර අම්මලා ඉන්නවා ওই ළමයි අකීකරු වෙනකොට මොකද්ද කියන්නේ? මේ ළමේ නම් මගේ කෙනෙක් නෙමෙයි වගේ කියනවා. මේ ළමයා මාරු වෙච්ච කෙනෙක් කියනවා. අපේ අම්මලා ගොඩාක් දුරට දරුවන්ට එහෙම බනින්නේ අම්මට ඕන විදිහට ළමයි නැති වෙනකොට. මේ නම් මගේ එකක් නෙවෙයි කියලා බනිනවා. ඇයි? අම්මට ඕන විදිහට ළමයි නැති වෙනකොට. එහෙනම් යමක් අපට ඕන විදිහට නැත්තම් ඒක මගේ නෙවෙයි. දැන් කෙස් ගහ කියන පටවි ධාතුව. ඒ කෙස් ගහ මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕනේ. ඒ කිස්කහ අපට ඕන විදිහට දික් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. අපට අවශ්‍ය නම් දිග වැඩිනව කොට කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට ඒ කෙස් ගහේ පාට වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ස්වාභාවික පාට වෙනස් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මෙච්චර කළු වෙන්න ඕනේ, මෙච්චර සුදු වෙන්න ඕනේ, මෙච්චර දුබුරු වෙන්න ඕනේ කියලා ඒ කෙස් ගහේ ස්වාභාවිකත්වයේ තුලම වෙනසක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට කෙස් ගහ දැන් සාමාන්‍ය අපි දන්නවා කෙස් ගස් කියන ඒවා වේගෙන් වේගෙන් හැලෙන දේවල්. නෑ මේ කෙස් ගස් එහෙම හැලෙන්න බෑ. එක දිගට මේ සති දෙක තුනක්ම මේ කෙස් ගහ තියෙන්න ඕන. මාස කීපයක් මේ කෙස් ගහ තියෙන්න ඕන. කෙස් ගස් දිරන්න බෑ. එනි ජරාවටපත් වෙන්න බෑ. කෙස් ගස් ගැලවෙන්න බෑ. ආදී වශයෙන් මේ කෙස් ගහ Tamanට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක මගේ එකක්ද? නියපොත්ත ගත්තට පස්සේ ඒක පටවි ධාතුව. තන්නේ තම්මම ඒක මගේ දෙයක් නෙමෙයි. ඇයි මගේ දෙයක් නෙමෙයි කියන්නේ? නියපොත්ත අපට ඕන විදිහට නැති නිසා. දැන් බලන්න හිටපු ගමන් නියපොත්ත නියමල් වෙනවා. ඉතින් අපි කැමති දෙයකට අපි කැමති නෑ ඒකට. වෙලාවකට නියපත් නියපොත දුර්වර්ණ වෙනවා. අපි කැමති නෑ ඒකට. ඒ ආහාර ගන්න ස්වභාවයන් අනුව, ආහාර රටාවන් අනුව, දේශගුණ තත්ත්වයන් අනුව නියපොත වෙනස් වෙනවා, දුර්වර්ණ වෙනවා. අපි ඒකට කැමති නෑ. ඊළඟට නියපොත වැවෙනවා. වැවෙන්න වැවෙන්න අපිට කපන්න වෙලා. එතකොට සමහර නියපොතු ගැලවෙනවා. එතකොට මේ නියපොත්ත මගේ නම් මට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. මට ඕන කාලයක් මම කැමති ලස්සනට. එහෙම නැහැ. එහෙනම් මගේ නෙවෙයි. හැම ගත්තොත් එහෙම. හැම කියන්නේ පටවි ධාතුව. තදල දැනෙන දෙයක්. ඔය මේ ධාතු මානසිකාර භාවනා කරද්දී පින්නත්නේ අපි ඒ ඒ ධාතු වලට දැඩි අවධානයෙන් එහෙම නැත්නම් ඒකට අපි සාමාන්‍ය කරන සමවැදෙනවා කියලා. ධාතු වලට ධාතු කොටස් වලට සමවැදීම කියලා දෙයක් කරන්න ඕනේ. එහෙම කරලා තමයි මේ විදර්ශනාව අපි ඉස්සරහට අරගෙන යන්නේ. උදාහරණයක් කිව්වොත් එහෙම දැන් හමගමු දැන් භාවනාවට ගිහිල්ලා භාවනාවට ගිහිල්ලා හැම අරමුණු කරගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ හැමේ තදගතිය ප්‍රකට කරගන්න ඕනේ. තද ධර්මයක් තද සංස්කාරයක් විදියට හැමම අරමුණු කරගෙනම වාසය කරනවා. ඊළඟට අපි තුන් මස් කියලා මස් කියන්නේ පටවි ධාතුවනේ. ඒ මාංශය අරමුණු කරගෙන මාංශයේ තියෙන තදගතිය අරමුණු කරගෙන තදගතියේ අවධානයෙන්ම වාසය කරනවා. එතකොට බරට දැනෙන්න පටන් ගන්නවා. ওই පටවි ධාතුව ප්‍රකට කරගන්නකොට මොකද වෙන්නේ? ඒ ඒ කොටස් තදර දැනෙන්න පටන් ගන්නවා. බරට දැනෙන්න පටන් ගන්නවා. අනිකුත් කොටස් අප්‍රකට වෙන පටන් ගන්නවා. ඒ අරමුණු කරන කොටස් තදර දැනෙන්න පටන් ගන්නවා, බරට දැනෙන්න පටන් ගන්නවා. අනිත් කොටස් අප්‍රකට වෙන පටන් ගන්නවා. ඒ වගේ මේ ඒ ඒ කොටස් වලට හිත යොමු කරගෙන ඒවායේ තදගතිය, බරගතිය ප්‍රකට කරගනිමින් තමයි මේ විදර්ශනාව තුළ අපි ඉස්සරහට යන්න ඕනේ. කේස්, ලොම්, නිය, දත්, හම්, මස්, නහර ඊළඟ දත් එහෙම දත් කියන්නේ පටවි කොටස්නේ. ඒ ඒ දත් ආදී අරමුණු කරගෙන ඉද්දී ඒ ප්‍රදේශ බරට දැනෙන්න පටන් ගන්නවා. තදට දැනෙන්න පටන් ගන්නවා. පටවි ධාතුවට සමවැදෙනකොට ශරීරෙම බරට තදර දැනෙන්න පටන් ගන්නවා. ආපෝ ධාතුවට වායු ධාතුවට එහෙම සමවැදෙනකොට මොකද වෙන්නේ? විශේෂයෙන් වායෝ ධාතුවට සමවැදෙද්දී ඒ ඒ ශරීරයේ තියෙන වායෝ ධාතු කොටස් අරමුණු කර කර අරමුණු කර කර යම් කිසි කෙනෙක් හොඳට වාසය කරද්දී මුළු ශරීරෙම දැනෙන්නේ හරියට හරියට පුළුන් රොදක් වගේ. එතකොට වායෝ ධාතුව ප්‍රකට වෙනවා අනිකුත් ධාතුව අප්‍රකට වෙනවා. දැන් පඨවි ධාතුව ප්‍රකට කරගනිද්දී අනිකුත් ධාතු ටික අප්‍රකට වෙනවා. වායෝ ධාතුව ප්‍රකට කරගනිද්දී අනිත් ධාතු තුන අප්‍රකට වෙනවා. අනිත් ධාතු ටික. ඉතින් අන්න එහෙම මේ ගුරුවරුන්ගෙන් නිවැරදි කල්යාණ මිත්‍ර ආශ්‍රයකින් ඒව කරන්නේ කොහොමද කියලා අපි දැනගෙන තමයි මේවා කරන්න ඕනේ මේ කුංචි සිහිපත් කිරීමක් කළේ මොකද මෙතන ධාතු විස්තරයක් තියෙන නිසා. ඉතින් මේ විදිහට යම් කෙනෙක් හොඳට බලනවා මේ පඨවි ධාතු ආදියට සමවැදි වැඩි මේ කෙස් ගහ මට ඕන විදිහට තියෙන එකක්ද? නෑ එහෙනම් මගේ නෙවෙයි. මේ ලොම්, මේ නිය, මේ දත්, මේ මස්, මේ නහර, මේ අස්ති, මේ දත් ආදිය හොඳට අරමුණු කර කර ඒවා Tamanට ඕන විදිහට තියෙන දේවල්ද කියලා හොඳට මනසිකාර කරලා බලන්න ඕනේ. එතකොට තේරෙනවා ඒ එකම ධාතු කොටසක්වත්, පටවි ධාතු කොටසක්වත් මට ඕන විදිහට නෑ ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා. එහෙනම් ඉතින් මගේ වෙන්නේ කොහොමද? යමක් මගේ කියන සහතිකය දෙන්න නම් මට ඕන විදිහට තියෙන්න එපා. එහෙනම් මම පුංචි කාලේ ඉඳලා මේ මගේ නොවන දෙයකට තමයි මේ මගේ කියලා සහතිකය දීලා තියෙන්නේ. ඒ අවිද්‍යාව නිසා දුන්න සහතිකයක්. මගේ නොවන කෙස් කියන පටවි ධාතුවට මගේ නොදන්නා කමට මං සහතිකයක් දුන්නා මේ කෙස් මගේ කියලා. මගේ නොවන ලොම් නියදත් හම් මස් ආදී මේ පටවි ධාතු වලට මගේ අවිද්‍යාව නිසා මං සහතිකයක් දුන්නා මගේ කියලා. හැබැයි දැන් තේරෙනවා නෑ මේව මගේ නෙමෙයි මට ඕන විදිහට තියෙන දේවල් නෙමෙයි. නේසෝ හමස්මි. ඊළඟට අතරගත්ත කෙස් ගහේ මම ඉන්නවද? අපි හිතමු අතර කෙස් ගහක් අරගෙන මේ කොහේ හරි එල්ලනවා කියලා දැන් ඕකේ මම ඉන්නවද? නියපොත්තක් ගලවලා එළියේ තියලා නියපොත කෑල්ලක් කපලා හරිය නියපොත්තේ හොයන්න පුළුවන්ද මම? ඊළඟට ඒ ශරීරයේ කෙස් හෝ වේවා ලොම් වේවා නියපොතු වේවා දතක් ගැලවුණා කියමුකෝ දතක් ගැලවිලා අතට ආවට පස්සේ දතේ මම ඉන්නවද? ඒක අපිට අදහසක් තියෙනවනේ දැන් මම මම මම කියලා කෙනෙක් ඉන්නව කියලා අදහසක් තියෙනවනේ. මම ඉන්නවා කියලා වගේ හැඟීමක් තියෙනවානේ. මෙතන මේ ධාතු ටිකක් කියනවා කියන සංකල්පය හරි. නමුත් අපිට හිතෙනවානේ මම ඉන්නවා කියලා. මේ ඔක්කොම එකට අරගෙන මමක් අපට ඇති වෙලා තියෙනවා. මම ආයනයක් ඇවිල්ලා මේ ඔක්කොම එකට අරගෙන අපට මම ආයනයක් ඇවිල්ලා තියෙනවා. මමෙක් ගැන අපට අදහසක් එනවා. ඒ අවිද්‍යාව නිසාමයි ඒක සිද්ධ වෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ මම කියලා මුළු ශරීරයේම කොටස් ටික නියෝජනය කරගත්ත හැඟීමක් නෙන්නේ. එතකොට දැන් මේ බලන්නේ ඒ ඒ කොටස් වල මමෙක් ඉන්නවද? දැන් නියපොතු වල හොඳට බලනකොට මමෙක් ඉන්නවද? දත්වල මමෙක් ඉන්නවද? හමේ මමෙක් ඉන්නවද? මස් වල මම කියලා කෙනෙක් ඉන්නවද? ඊළඟට අස්ති වල මම කියලා කෙනෙක් ඉන්නවද? වකුගඩු වල මම ඉන්නවද? පොඩ්ඩක් නිකන් ඉන්න ගමන් කල්පනා කරලා බලන්න මම ඉන්නේ කොහෙද කියලා. හදවතේද? අක්මාවේද? පිත්තාසේද? දැන් හදවතක් ගලලා ගත්තොත් ඒකේ මම ඉඳීද? ඉතින් හොඳට මේ විදියට යම් කිසි කෙනෙක් මේ පටවි කොටස් හරියට ඉස්සෙල්ලාම බැලුවා මේ මට ඕන විදියට තියෙන දේවල්ද නෑ. එහෙනම් මගේ නෙවෙයි. ඊළඟ බලන මේ කොටස්වල මම ඉන්නවද? නෑ. නේසෝ හමස්මේ. එහෙනම් ඒක ඒ ඒ කොටස් මම නෙවෙයි. මම කියලා එකක් ඒකේ නැහැ. නමේසු වත්තාති. එහෙනම් මේකේ ආත්මයක් තියෙන පුළුවන්ද? කෙස්සල ආත්මයක් තියෙන පුළුවන්ද? දැන් කොණ්ඩේ කපද්දී එහෙනම් මොකද්ද වෙන්නේ? කෙස්සල ආත්මයක් තියෙනනම් ආත්මේ මේ කපන්නේ. එහෙනම් ඉතින් කෙස් කැපුව පාපය සිද්ධ වෙන්නත් ඕනේ. ඇත්තටම ආත්මයක් නැහැනේ. කෙනෙක් නැහැනේ. නියපතු වල ආත්මයක් තියෙනවා නම් දැන් අපි ආත්මය කියලා ගන්න මේ ඔක්කොටමනේ. මේ හිතටයි මේ කයටයි ආත්ම සංකල්ප ඇති වෙන්නේ. එතකොට දැන් කේස් කපද්දී ආත්මය කැපෙනවා කියලා අපිට කියන්න වෙන්නේ. මොකද ආත්මීය සංකල්පය ඇවිල්ලා තියෙන මේ ඔක්කොම නියෝජනය කරගෙන. නෑ නියපොත්ත කපනකොට ආත්මය කැපෙන්න ඕනේ. ඒ වගේ මේ ශරීරය හොඳට අරගෙන බැලුවොත් දතක් ගැලුණා කියන්නේ ආත්මයක් ගැලුණා. දත් 10ක් ගලනවා කියන්නේ ආත්මයේම කොටස් ගැලවි ගැලවි ගියා. ඉතින් ඒක හරියම විකාරයක්. මේ ඇත්ත தත්ත්වය නොදන්න කම නිසා මෙතන තියෙන හුදු පටවි ධාතුවක් විතරයි කියලායි අවබෝධය නැති නිසා තමයි මේකට අවිද්‍යාව නිසා මේකේ මේක මගේ මේකේ මම ඉන්නවා මේකේ ආත්මයක් තියෙනවා කියලා වැරදි සංකල්ප ඇති කරගෙන ජීවත් වෙන්නේ. ඉතින් පුක්කුසාති රජතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙතන තියෙන හුදු පටවි ධාතු මාත්‍ර පමණයි. මේකේ මගේ කියලා දෙයක්, මම කියලා දෙයක්, ආත්මයක් නැහැ. සංසාරේ කාශ්‍යප බුද්ධ ශාසනයේ විදර්ශනා කරපු සාමින්හන්සේ නමක් විදිහටනේ හිටියේ. ඉතින් මේව හොඳට දැනෙන්න පටන් ගත්තා. අපි දන්නවනේ අපේ මනස කියලා කියන්නේ හේතුන්ට අනුකූලව හැඩ ගැහෙන එකක්. උදාහරණයක් විදිහට කිව්වොත් යම් කිසි කෙනෙක් කාමරයක ඉඳගෙන වයලින් වාදනයක යෙදෙනවා කාලයක් තිස්සේ. කාමරයක ඉඳගෙන කාලයක් මෙයා වයලින් වාදනයක යෙදෙනවා. මෙයා අවුරුදු 10කට විතර යනවා විදේශ රටකට. දැන් අවුරුදු 10ක් මර කාමරේ ඇසුරු කරන්න ලැබෙන්නේ නැහැ. අවුරුදු 10කට පස්සේ මෙයා ලංකාවට ඇවිල්ලා ඒ ගෙදර ඒ කාමරේට යනකොට මොකද වෙන්නේ? අන්න බලන්න හේතු ටික සකස් වෙනකොට වයලින් සංඥා උපදිනවද නැද්ද? ඒ ඒ නාද රටාගෙන සංකල්ප උපදිනවද නැද්ද? ඒ අදාළ පරිසරයට අනුකූලව යම් යම් සංකල්ප උපදින පටන් ගන්නවා. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේට ඉපදුන ගමන් ආනාපාන සති භාවනා උගන්වපු ගුරුවරයෙක් නැහැ. හැබැයි පියමහරජතුමත් එක්ක වප්මගුල් උත්සවයට ගිහිල්ලා අර දමරුක මුල උදකලාවේදී මොකද උනේ? ප්‍රථම ධානය වැඩෙන්න පටන් ගත්තා. ඒ කොහොමද? සංසාර ගමනේ ගස් යට ඉඳගෙන කරපු බණ භාවනාව තමයි ওই නැගිනේ ගියාවේ පුංචි සිද්ධාර්ථයන් වහන්සේගේ හිතේ. ඒ පරිසරය සකස් වෙනකොට එක එක ඊට අනුකූල දේවල් ඇවිස්සි ඇවිස්සි එන ගතියක් අපේ හිතේ තියෙනවා. ඒවට අපි කියන අනුශේෂ භාවය කියලා. එහෙනම් පුක්කුසාද රජතුමා කියලා කියන්නේ සංසාරේ හොඳට මේ ධාතු මනසිකාර භාවනා ආදී කරපු මහෝත්තමය. ඒ උත්තමයාට මොකදුනේ? සම්මා සම්බුදු පියාණන් වහන්සේ ධාතු මාත්‍ර පමණයි ওই ජීවිතේ කියලා. මේ විදර්ශනා විග්‍රහය කරද්දී ඒව හොඳට වැටහෙන්න පටන් ගත්තා. ඊළඟට දේශනා කරනවා ආපෝ ධාතු මාත්‍රයක් විතරයි උතන තියෙන්නේ. ආපෝ ධාතුව කියලා කියන්නේ වැగిරෙන දේවල්. වැగిරෙන දේවල් කියන්නේ කෙල, ෂෙම, ඊළඟට දහඩිය, පුරුණු තෙල්, ඒවට කියන ආපෝ ධාතුව කියලා. ඒ වැగిරෙන ස්වභාවය තියෙන්නේ. එතකොට දැන් ආපෝ ධාතුවට ආපෝ ධාතුවේ තියෙන්නේ තන්නේකම් මම. ඒ කියන්නේ ආපෝ ධාතුව කියන්නේ මගේ දෙයක් නෙවෙයි. මොකද ආපෝ ධාතුව එහෙනම් මට ඕන විදිහට තියෙන්න ඕනේ. දැන් අපි සෙමට කැමති නෑනේ. එහෙනම් සෙමට අකමැති නම් අපිට සෙම සම්පූර්ණ ඉවත් කරලා ජීවිතේ ගෙවන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ සෙම මගේ නම් හරිද? ඒ වගේ පින්නත් අපිට දහඩිය මගේ නම් හරි. එහෙනම් මට ඕනේ නැහැ දහඩිය. මගේ මගේ දේ මට ඕන විදිහට තියෙන්න එපා එන එක බැහැර කළා දාන්න පුළුවන් වෙන්න ඕනේ සදහටම. එහෙම බෑ. හේතු ලද කහලේ දහඩිය එනවා. සෙම් පිත් ආදී සකස් වෙනවා. බුරුළු තෙල් ආදී සකස් වෙනවා. ඒව මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕනේ. දැන් ඒව සාමාන්‍යයෙන් දුගඳයි. එහෙනම් මගේ නම් ඒව සූද කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එහෙම ඒ ආපෝ කොටස් අරගෙන බැලුවත් ඒවැය තියෙන්නේ මට ඕන විදිහට තියෙන එකක් නම් නෙවෙයි. එහෙනම් මගේ නෙවෙයි ඒවා. ඊළඟ නේසෝ හමස්මි. ඊළඟට ඒ දැන් කේතේ කෙල එහෙම ගත්තම ඒ කෙලවල මම ඉන්නවද? සොටු දියර එහෙම ගත්තොත් ඒවැයි මම ඉන්නවද? මමද ඒ වැක්කෙරෙන්නේ. හැබැයි සා වෙලාවට. දහඩිය තුල මම ඉන්නවද? දැන් අපි කියනවානේ මේ මේ මම ඉන්නවා කියලා දැන් කෙනෙක් කවට පස්සේ දැන් ඔබ ඉන්නවද කියලා අපි කියනවා මම ඉන්නවා කියන මම ඉන්නවා කියන අපිට දැනෙනවා මේක මේකේ මමෙක් ඉන්නවා. එතකොට මමෙක් ඉන්නවා කිය මමෙක් ඉන්නවා කියලා අදහස් එන්නේ මේ මුළු නාම රූප પરම්පරාවම ආශ්‍රය කරගත් හැඟීමක්. එතකොට මේ නාම රූප પરම්පරාවේ කොටස්වල ඒ මම ඉන්නේ නැහැ. එහෙනම් සොටු දියර ගලනවා කියන්නේ නිකන් හරියට මම නිකන් ගලාගෙන යනවා වගේ. බැහැර වෙනවා වගේ. ඉතින් පිට අරගෙන බැලුවත් මේ ශරීරයේ තියෙනම ගලාගෙන දේවල් ගත්තට පස්සේ කිසිම දෙයක මම කියලා දෙයක් නම් නෑ. බාඳුනා මලක ශාවයක් වගේ විතරමයි ආපෝ ධාතුව. මමත්වයක් එතන නෑ. නමේසෝ අත්තාති එහෙනම් ඒ ඒ පිළිකුල් සහගත කේලවල පිටේ දහඩියේ ආත්මයක් තියෙන පුළුවන්ද? ආත්මයත් එක්කද මේ දහඩිය ගලන්නේ? ආත්මයත් එක්කද මේ කෙලවැගිරෙන්නේ? ආත්මයත් එක්කද මේ වරුණු තෙල් මතුවෙන්නේ? ඉතින් හොඳට කල්පනා කරාම දැනෙනව නේද පින්නාච්ච මෙතන හුදු ආපෝ ධාතුවක් විතරයි තියෙන්නේ. මෙතන තියෙන හුදු පඨවි ධාතුවක් විතරයි. ඊළඟට තේජෝ ධාතුව. ශරීරයේ ආහාර දවන තේජෝ ධාතුවක් තියෙනවා. ශරීරය දවන තේජෝ ධාතුවක් තියෙනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙනවා තේජෝ ධාතු. ඒක තේජෝ ධාතුව කියන්නේ සීත හෝ උෂ්ණ වශයෙන් ඇතිවෙන తত্ত্বය තේජෝ ධාතුව. එතකොට අන්නේ තේජෝ ධාතුරා සමවැදෙන්න පුළුවන්. තේජෝ ධාතු ප්‍රකට කරගන්න පුළුවන්. එතකොට මුළු ශරීරයේම උණුහුම ප්‍රකට වෙනවා. සමහර විට සීතල ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් ඒවත් අරගෙන බලන්න ඕනේ ඒවයි ආත්මයක් තියනවාද? ඒ කියන්නේ ඒ ඒ තේජෝ ධාතුව කියන්නේ මගේ දෙයක්ද? කියන්නේ තේජෝ ධාතුව මට ඕන විදිහට තියනවාද? දැන් අපි දැන් උණ හැදෙනවට කැමති නැහනේ. එතකොට උණ හැදෙනකොට උණ කියන්නේ මෙතන අපි සාමාන්‍යයෙන් අපි කියන විතර තේජෝ ධාතුව බලවත් වීමක්නේ. එතකොට ඒ තේජෝ ධාතුව එහෙම උණ හැදෙන්න එහෙම බෑ කියලා අපිට එහෙම අපිට ඕන විදිහට හසුරවන්න පුළුවන්ද? එහෙම බෑනේ. එතකොට තේජෝ ධාතුව ගත්තත් පින්වත්නි ඒක මට ඕන විදිහට තියෙන දෙයක් නෙවෙයි නම් මගේ කියන්න බෑ. ඊළඟට නේෂෝ හමස්මි කියන්නේ ඒ තේජෝ ධාතුව තුල මම ඉන්න පුළුවන්ද? බෑ. නමේෂෝ වත්තාති එහෙනම් ඒ තේජෝ ධාතුව මගේ ආත්මය කියලා කියන්න පුළුවන්ද? නෑ. ඒ තේජෝ ධාතුව මගේ ආත්මය ආත්මයක් නෑ. වායෝ ධාතුව ගත්තත් එහෙමයි. ආස්වාද ප්‍රසවාසයේ මගේද? දැන් ඉන්දියාවේ අපි කතා කරා 78ක් පෙර දැන් දවස් දෙකකට කලින් මිය ගියා කියලා හුස්ම ගන්න බැරුව. දැන් ඉතින් අස්වාස ප්‍රස්වාසය කියන්නේ මගේ දෙයක් නම් අපිට පුළුවන් වෙන්න එපා අපට ඕන කාලයක් ඒක අල්ලගෙන යන්න. එහෙම බෑ ඒ නිසා ඒක මගේ නෙවෙයි. ඊළඟට ආස්වාද ප්‍රස්වාසයේ මම ඉන්නවද? ආස්වාද ප්‍රස්වාසයේ ආත්මයක් තියනවද? ඊළඟ ශරීරේ පුරාම දුවනවා වාතය වායු ධාතු අපේ කරගෙන අංගමංගානුසාරී වාතය කියලා. ඒ දුවන වාතය කියන මගේ එකක්ද? ශරීරේ පුරාම දුවනේ වායු ධාතු මගේද? මට ඕන විදිහට තියෙන එකක්ද? එහෙනම් අපිට වාත අමාරු වගේ ඒවා වයසට යද්දී ඇති කරගනීද අපි? ඒක මගේ නම් මට ඕන විදිහට අපි තියාගන්න ඕනේ සෞම්‍යව රිදෙන්නේ නැති විදියට, තෙරපෙන්නේ නැති විදියට, පීඩා ඇති වෙන්නේ නැති විදියට. ඊළඟට වායු ධාතුවේ මම ඉන්නවද? ඒ වායෝ ධාතුව තුල ආත්මයක් තියනවද? නැහැනේ. බලන්න පින්නන්ති මේ වැහෙන මාත්‍රයෙන් අපට දැනෙනව නේද? අපි ලොකු මුලාවකට පත් වෙලා ඉන්නේ මේ ලෝකයේ තුල කියලා. මේ අවිද්‍යාව කියන හැඟීම නිසා. මේ විදිහට පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු අරගෙන හොඳට ඒවා ප්‍රකට කරගනිමින් ඒවාට සමවැදෙමින් දැඩි අවධානය යොමු කරගනිමින් පිරික්සන්න ඕනේ. තන්නේ තම් මම මෙය මගේ නොවේ කියන අදහස එනකම්ම මෙය මගේ නන් නෙවෙයි මයි කියන අදහස එනකම්ම මානසිකාර කරන්න ඕන. මේකේ මම කියලා කෙනෙක් නෑ කියන අදහස එනකම්ම මානසිකාර කරන්න ඕනේ. මේකේ ආත්මයක් නෑ කියන අදහස එනකම්ම මානසිකාර කරන්න ඕනේ. ඒ විදිහට අධ්‍යාත්මික පටිවිධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු ඊළඟට බාහිර නැද්ද පටිවිධාතුව? බිත්තියක් කියන්නේ බාහිර පටවි ධාතුවක්. පර්වතයක් කියන්නේ බාහිර පටවි ධාතුවක්. ඒව මගේද? ඒව මට ඕන විදිහට තියෙන දේවල්ද? ගෙදර බිත්තිය ගත්තට පස්සේ Tamanට ඕන විදිහට තියෙනවද ඒක? නෑ ඒක බොල් වෙනවා, ඒක කඩම් වැටෙනවා, ඒක දිරනවා. මේෂපුටු වල තියෙන පටවි ලක්ෂණේනේ. කරකශ ගතිය, තද ගතිය. මේෂපුටු කියන්නේ අපට ඕන විදිහට තියෙනේ. එහෙනම් මගේ නේ ඒව කැඩෙනවා, බිඳනවා, දිරනවා, ගුල්ලෝ ගහනවා. ඒ වගේ ජංගම දුරකථනේ පටවිද තියෙන ප්‍රකට වෙන්නේ. ජංගම දුරකථනේ කියන්නේ අපි කියන්නේ මේක මගේ එක කියලානේ කියන්නේ මගේ ෆෝන් එක. දැන් මගේ නයි නමක් කාට ඕන විදිහට ඒක තියෙන්න ඕන. මට ඕන විදිහට තියෙන්න එපායි. දැන් ජංගම දුරකථනේ Tamanට ඕන විදිහට තියෙනවද? හිතුව ගමන් බැටරිය මොකද වෙන්නේ? පිම්බෙන්න පටන් ගන්නවා. එතකොට මාරු කරන්න වෙනවා. ජංගම දුරකථනේ කොච්චර ලෙඩ දෙනවද? දිරනවා. වීදුරු බිඳනවා. Tamanට ඕන විදිහට ඒක තියෙන්නේ නෑ Taman කැමති කැඩෙන්න බෑ බෙදෙන්න බෑ හොඳට මේක පවතින්න ඕන. නමුත් එහෙම තියෙන්නේ නෑ. එහෙනම් ඒ ජංගම දුරකථන කියන පටවි ධාතුවක් මගේ නෙමෙයි. මේ මගේ කියවට ඕක මගේ නෙමෙයි. යමක් මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕනේ. එහෙම නෑනේ. ඊළඟට බාහිර ආපෝ ධාතු තියෙනවා. මොනවාද බාහිර ආපෝ ධාතු ගලාගෙන සැඩ පහරවල් මුහුද සාගරය ඒවා ආපෝ ධාතු වැగిරෙන දේවල්නේ ඒව තුල ඒවත් මගේ නෙවෙයි දැන් මගේ ළිඳ කියලා කියනෝනේ මේ මගේ ළිඳ එහෙම කියනෝනේ ලොකු වත් පිටින ළිම් වලට නමුත් ඒ ළිඳේ තියෙන වතුර මගේද ඒ වතුර මට ඕන විදිහට තියනවද මම කැමති තරම් උනනවද සමහර කාලවලට පණිටු දාලා වතුර ටිකක් ගන්න බෑ එන මට ඕන විදිහට මේ වතුර ටිකවත් නෑ බාහිර ආපෝ ධාතු මට ඕන විදිහට නෑ එහෙනම් මගේ නෙමෙයි ඊළඟට ඒ බාහිර ආපෝ ධාතුවේ මම නැහැ ඒ බාහිර ධාතු ආපෝ ධාතු තුලක් ආත්මයක් නැහැ ඒ වගේ වායු ධාතුව ගත්තට පස්සේ බාහිර පරිසරය තුල තියෙන වායු ධාතුවක් තියෙනවා නම් ඒ වායු ධාතුවත් ඒ වගේමයි. මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ඊළඟට බාහිර පරිසරය තුල යම්කිසි තේජෝ ධාතුවක් තියෙනවා නම් සීතයක් උෂ්ණයක් ඒවා මගේද? මගේ නෙවෙයි. ඒක අධ්‍යාත්මික බාහිර ධාතු මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මය නොවේ කියන සංකල්පේ එනකම්ම නුවණින් දකින්න ඕනේ. පුකුසාද රජතුමාට බුදු පියාණන් වහන්සේ දේශනා කරද්දි මොකද වෙන්නේ? සංසාර පුරුදුත් එක්ක හොඳට ප්‍රකට වෙන්න පටන් ගත්තා. මෙතන පුක්කුසාති කියලා කෙනෙක් නැහැ කියලා. මෙතන රජ කෙනෙක් ඉඳලා නැහැ කියලා. මෙතන කෙනෙක් නැහැ කියලා. මෙතන මමෙක් නැහැ කියලා ප්‍රකට වෙන්න පටන් ගත්තා. ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරනවා ආකාශ ධාතු. සයවැදෑරුම් ධාතු මාත්‍රයන් විතර පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු. ආකාශ ධාතු කියන්නේ දැන් මේ නාස් සිදුරු දෙක ආකාශ ධාතුව. කන් සිදුරු දෙක ආකාශ ධාතුව. අන්න ඒ වගේ ආකාශ ධාතුවක් මේ ශරීරය ඇසුරු කරගෙන තියෙනවා නම් ඒ ආකාශ ධාතුවත් මට ඕන ඉදිරියට තියෙන එකක් නෙවෙයි මම හදාගත්තේ හේකුත් නෙවෙයි මට ඕන කාලයක් පවතින හේකුත් නෙවෙයි එහෙනම් ඒක මගේ නෙවෙයි ඒ ආකාශ ධාතුව තුළ මම නැහැ ඒ ආකාශ ධාතුව තුළ ආත්මයක් නැහැ කල්පනා කරන්න ඕනේ මානසිකාර කරන්න ඕන ඊළඟට බාහිර ආකාශ ධාතුවක් තියෙනවා නම් ඒකත් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්ම නෙවෙයි ඊළඟට තියෙනවා විඥාන ධාතුව හයවෙනි කාරණාව. විඥානය කියන්නේ ධාතු මාත්‍රයක් විතරයි. දැන් විඥාන කියන්නේ අපි හිතටනේ. මේ හිතයි හිතේ උපදින සිතුවිලි සියල්ලම එකට සංග්‍රහ කරලා තමයි විඥාන ධාතු කියන්නේ. එතකොට හිත සහ හිතේ උපදින හැඟීම් මගේද? දැන් අපි හිතමු දැන් කෙනෙකුට මෛත්‍රී හිතක් උපදිනවා. ඒක සිතුවිල්ලක්නේ. හැඟීමක්නේ. දැන් ওই හැඟීම Tamanගේ නම් Tamanට ඕන කාලයක් පාත්ත ගන්න පුළුවන් වෙන්න ඕනද නැද්ද? එහෙම බෑනේ. එහෙනම් මගේ නෙවෙයි. යමෙක් ගැන Tamanට ඇති වෙන ආදරයක්, හැඟීමක් නේද එතකොට? අන්නේ හැඟීම මගේ නම් මේ ආදරය කියන්නේ මගේ එකක් නම් ඒක අපි කැමති කාලයක් එයා මොනවා කළත් පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙම නැහැනේ. හේතුන්ට අනුකූලව මේක වෙනස් වෙනවනේ. එතකොට අපේ හිතේ උපදින ඕනෑම හැඟීමක් මගේ නෙවෙයි. ඇයි මගේ නොවේනේ මට ඕන විදිහට ඒව නැති නිසා. වසඟයට ගන්න බෑ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. මගේ හිතේ මගේ හිතේ කියලා කියන්නේ මගේ හිතේ තරහ ඇති වෙන්න එපා කියලා වසඟයට ගන්න පුළුවන්ද? එහෙනම් මගේ නෙවෙයි. මගේ හිතේ දැන් සාමාන්‍යයෙන් සමහර ගෙවල් වල තාත්තලට ඒව කේන්ති ගියාට පස්සේ කියන්නේ මේක මගේ තැන මෙතන වැඩ වෙන්න ඕන මට ඕන විදිහට. මේක මගේ තැන ඒ නිසා මෙතන වැඩ වෙන්න ඕන මට ඕන විදිහට අපේ එහෙම අදහසක් තියෙනවා යමක් මගේ නම් මට ඕන විදිහට තමයි වෙන්න ඕන එහෙනම් හිත මගේ නම් ඒ ඔක්කොම මට ඕන විදිහට වෙන්න ඕනද නැද්ද එහෙනම් හිත සහ හිතේ උපදින තරහ මගේ නම් එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕන හරි අදින් පස්සේ තරහ බෑ තරහ මගේ එකක් නේ මට ඕන විදිහට තරහ වැඩ කරන්න ඕනේ එක් වඩු කරන්න පුළුවන් වෙන්න ඕන එක් වැඩි කරන්න පුළුවන් වෙන්න ඕන එක් බැහැර කරලම දාන්න ඕන අපව උපදින්න බැරි විදියට නෑ හේතුඵල ධමයක් විදියට ඒව ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මගේ නෙමෙයි. ඒ තරහ තුල ආදරය තුල හිතනව නේද මම ඉන්නවා කියලා. ආදරය කියන්නේ ලෝභ චෛතසිකේනේ. ඒකේ මමෙක් නැහැ. ඒක හුදු සිතුවිල්ලක් විතරයි. රූප දකින්නේ මං කියලා අදහසක් තියෙනවානේ. ශබ්ද අහන්නේ මං කියලා අදහසක් තියෙනවා. ඒ කියන්නේ සෝත විඥාන, චක්කු විඥාන, ජීවහා විඥාන ආදී පහළ වෙද්දී අපිට හිතෙන්නේ ඒ ඒ විඥානයේ මම ඉන්නවා කියලා. ඒ මගේ විඥාන තමයි පහළ වෙන්නේ. ඒ විඥානේ ආත්මයක් තියෙනවා. ඉතින් ඒ හැම අදහසක්ම වැරදි අදහස්. විඥාන ධාතුව කියන්නේ මගේ දෙයක් නොවේ. හිත ඇසුරු කරගත්, හිතත් හිත ඇසුරු කරගත් සිතුවිලිත් කියන්නේ මගේ නෙවෙයි, මට ඕන විදිහට ඒවා නැති නිසා. ඊළඟට ඒ සිත සහ සිතේ උපදින හැඟීම් වල මම කියලා කෙනෙක් මම කියලා දෙයක් නෑ හේතුන් නිසාමයි පහළ වෙන්නේ ඊළඟට ඒ සිත සහ සිතේ උපදින සිටිවිලි වල ආත්මයක් නෑ තන්නේ තම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති තෙල මාගේ නොවේ එය මාගේ නොවේ එය මම නොවේමි එය මගේ ආත්මය නොවේමි කියලා විඤ්ඤාණ ධාතුව ඇතුළුවේ සියලු චෛතසික ධර්මයෝ අපි කොච්චර පින්වත්නි හේතුඵල ධහමට අනුකූලව බලමින් තේරුම් ගන්න ඕනද? ඉතින් මේ වගේ ලොකු විදර්ශනාවක් තුලින් තමයි අපි මේ මේ මේ ජීවිතයේ ඇතුළේ මේ බැහැගෙන තියෙන මගේ කියන සංකල්පය, මම කියන සංකල්පය, ආත්මීය සංකල්පය බැහැර කරන්න ඕන. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරුෂයා ඡයවදෑරුම් ස්පර්ශ මාත්‍ර. ඒ කියන්නේ චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාහන සංපස්ස, දිවහා සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස. එවැනි ස්පර්ශ මාත්‍ර හයක් විතරයි මෙතන තියෙන්නේ. ඊළඟට මේ පුරුෂයා අටලොස් මනෝ පවිචාර මාත්‍ර පමණයි. ඒ කියන්නේ මෙතන කියන්නේ මේ ඇහි රූපයක් දැක්කට පස්සේ දකින රූපය අනුව සෝමනස්සයට හේතුණු විදියට ਵਿਚාරය සිද්ධ වෙනවා. ඊළඟට යම්කිසි රූපයක් දකිද්දී සමහර අවස්ථාවල දෝමනස්සේ උපදින්නට හේතුන විදිහට මානසිකාර වෙන්න පටන් ගන්නවා. සමහර රූප දකිද්දී උපේක්ෂා සහගත ස්වභාවයක් උපදින්න හේතු වෙන විදිහට මානසිකාර වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ඇහැ සුරු කරගෙන තුන් ආකාර වශයෙන් ඊළඟට කන ඇසුරු කරගෙන තුන් ආකාර වශයෙන් නාසය දිවකය මනස ඇසුරු කරගෙන තුන් ආකාර වශයෙන්. එතකොට 18ක් විතර තියෙනවා. සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා தත්වයන් උපදින්නට හේතුන විදිහට ඇතිවෙනේ මානසිකාර වලට කියනවා ඒ 18ට කියන අටලොස් මනෝපවිචාර කියලා. ඉතින් එච්චරයි මෙතන තියෙන්නේ. සත්‍යයක් මගේ කියලා දෙයක්, මම කියලා දෙයක්, ආත්මයක් කියලා දෙයක් මෙතන නැහැ. ඊළඟට මහාන ඒ පුක්ෂාති රජතුමාට කියනවා මේ පුරුෂයා කියන්නේ චතුර අධිෂ්ඨාන මාත්‍රයක් පමණයි. ඒ කියන්නේ ප්‍රඥා, සත්‍ය, ත්‍යාග, උපසමාධි වශයෙන්. ඉතින් මෙන්න මේ දේශනාව අවසන් වෙද්දී කුක්කුසාද රජතුමාට ජීවිතයේම බාඳුරා මලක් වගේ දැනෙන්න පටන් ගත්තා. හේතුඵල ධමයක් වශයෙන් දැනෙන්න පටන් ගත්තා. මගේ කියන සංකල්ප බැහැර වුණා. ඊළඟට මම කියන සංකල්ප බැහැර වෙන්න පටන් ගත්තා. ඊළඟට ආත්මයක් තියෙන කියන සංකල්ප බැහැර වෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ විදිහට මොකද සිද්ධ වුනේ? ඒවා තදංග වශයෙන් ප්‍රහාණය වෙනකොට විදර්ශනාවේ මේරු තත්ත්වයන් ඇවිල්ලා සෝතාපන්න සකෘදාගාමි අනාගාමි කියන තුන් මාර්ග තත්ත්වයට මාර්ග හිතේ ඉපදිලා අනාගාමි ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඉතින් අන්නේ විදියට පින්නන්ත මේ ධාතු විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 140 වෙනි සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ පුක්කුසාති කියන රජතුමාට තමයි දේශනා කළ තියෙන්නේ සංසාරේ බොහෝ විදර්ශනා වඩමින් ආපුත්තමේ නිසා වේගෙන් වේගෙන් අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස් වෙන මනෝභාවය උපදවා ගත්තේ. හැම දිනාටම අපි ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දේශනා නැවත නැවත ශ්‍රවණය කරන්න මේවා තමයි අපි වැඩිපුර හදාරන්න ඕන දේවල්. මොකද මේවා තනිකරම විදර්ශනා නිසා මේ හැම දිනාටම මේ දේශනා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේව තව තව පුළුල් වශයෙන් හදාරමින් ඒ ධාතු ස්වභාවයෙන් තේරුම් ගනිමින් මේ සංසාර දුකෙන් නිදහස් වීමට අවශ්‍ය විදර්ශනා චිත්තයන් උපදවා ගැනීමට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම තෙරුවන් සරණයි ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති